සරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරණි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් වැඩමුළුවේ තුන්වෙනි දවසටත් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලකට ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ අපි ඊයේ දියත් කළ පරිදි අදත් වැඩමුළුව සතිವಾರයේ ආරම්භ කරමු ලිඛිත ප්‍රශ්න වලින් අපි ඉල්ලා හිටමු සභාගත කරන විදිහට ප්‍රශ්න අවසරයි ස්වාමින් වහන්සේ අද ප්‍රශ්න 8ක් ලැබිලා තියෙනවා පළවෙනි ප්‍රශ්නේ කියවන්නම්. ගෞරවනීය ස්වාමින් වහන්ස මම භාවනාවට ආදුනිකයෙක්ය. මම ආනාපාන සතිය කරන විට මට හුස්ම රැල්ල කිසිසේත්ම නොදැනේ. මෙයට ඊතා වමනාවෙන් බලන විට පපුව තද ගතියක් දැනේ. එවිට අන් අරමුණු වලට හිත ගමන් කරයි. එක අරමුණක සිත තබා ගැනීම අපහසුයි. කරුණාවෙන් ඉදිරියට යාමට උපදෙසක් ලබා දෙන මෙන් ඉල්ලමි. ත්වන් සරණයි. ඇත්තටම මේකට අර උපදේශ පන්තියේ තාවදාන වුණ කඳුන උත්තරයක් තියෙනවා. නමුත් ප්‍රශ්නේ අහපුවට ස්තුතිවන්ත වෙන්න ඕනේ. මොකද උඟ දෙනකොට ওই ප්‍රශ්න තියෙනවා අහන්න ලැජ්ජයි. නැත්නම් අහන්න තේරෙන්නේ නැහැ. ඒ නිසා කියන්නේ ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව තේරෙනවා නම් භාවනාව උච්චරයි. ඒක නිසා මේ ආනපන හොයන්න යන්න එපා. හොයන්න යෑමෙන් තමයි ප්‍රශ්න ඇති කරගන්නේ. ඒ නිසා සතිපට්ඨාන සූත්‍රයේ ආනාපානේ වචනේ ඉnde ඉස්සෙල්ලා නිශීදති පල්ලංකම් කියලා සරුවචන ඡපට කියන. ඒ නිසා මේ කියූපේකනා කට උතර දෙනවා නම් හැම කෙනෙකුටම මම හිතන්නේ පාර කපා ගැනීමක් ධෛර්යයක් වෙයි. කැමැතිද මේ ඔක්කොම කරන අතරේ Taman හිතගෙන නෙවෙයි, ඇවිදිමින් නෙවෙයි, නිදාගෙන නෙවෙයි, ඉඳගෙන ඉන්න බව කියන වැටහිම තියනවද නැද්ද කියලා මේ ප්‍රශ්න ලියපෙන්නා කැමැතිද සභාවට කට උත්තරයක් දෙන්න. නෑ. ඒ මේ මේ මුල්ලිච්ච කට්ටිය පොඩ්ඩක් ඒ වගේ ප්‍රශ්නයක් ආපම ඉදිරිපත් වෙලා ඒක සුද්ධ කරගන්න ඕනේ. නැත්නම් ඊගාව වැඩ මුලටත් අවිල්ල කියයි. බලාන හිටියා හිටියා හිටියා ආනපානිය ආවේ නැහැ කියලා. රත්සන්නයි ස්වාමීන් වහන්සේ. ඉඳගෙන ඉන්නවා කියලා දන්නවා. කොහොමද දන්නේ හිටගෙන නෙවෙයි. ඇවිදිමින් නෙවෙයි, නිදාගන්න නෙවෙයි, ඉඳගෙන ඉන්නවා කියන එක මොකෙන්ද දන්නේ? මොකෙන්ද අවබෝධ කරන්නේ? මොකෙන්ද අත්දකින්නේ? යටිකය පොළවට තද වෙලා ඒ තියෙන වේදනාවල් එහෙම දැනිලා ඒකෙන් දන්නවා. ඔව් එතකොට ඒ ඒකත් එක්ක තියෙන යාලුකම නැත්නම් ඉඳගෙන ඉන්න බව තියෙන දැනීම එහෙම නැත්නම් ඒකට තමයි විවෘත වෙන ගතිය ඉන්නේ වැඩි වෙනවද නැත්නම් භවනා එපා වෙලා කම්මැලි වෙලා දමල ගහලා යන පැත්තද තියෙන්නේ. සමහර වෙලාවට ප්‍රෝග්‍රස් එකක් නැහැ කියලා හිතනවා සමහර වෙලාවට. සමහර වෙලාවට දියුණුවක් භාවනාවේ නැහැ කියලා හිතනවා. ඒ වුණාට එහෙම අතාරින්න කියලා හිතෙන්නේ ඒ හේතුව අර භාවනාවේ දියුණුව කියන්නේ ඉඳගෙන ඉඳීමයි කියන එක දන්නේ නැතිකම නිසා. මේ කවුදෝ කියපු ආනපනය කල්ලලා දීලා තියෙනවා. ඒක නිසා කොච්චරක් මේක ලෝකෙට බලපෑවද කියනවනම් මහසිසඩෝ ස්වාමීන් වහන්සේ පිම්බීම හැකීම ආනපානේ අතහැරලා ඔය පිම්බීම හැකිලින් භාවනා ක්‍රමේ පටන් ගන්න ප්‍රධාන හේතු මොකයි? ඒකත් වායෝ පොට්ටබ්බ ධාතුව. මේ මොකද උග දෙනු කියවම ආනපානේ බලන්න කියලා පේන්නේ නැහැ කියනවා. ඉතින් ඒ නිසා කියනවා එන උදරේ පිම්බීම හැකිලිම. ඊටත් වැඩිය ප්‍රාථමික ප්‍රාග්ගිකක් තමයි ඉඳගෙන ඉන්න බව දන්නේ එක. ඉතින් උග දෙනෙක් හිතන්නේ නැහැ මේක භාවනාවක් කියලා. ඒ දැනගැනීම වටින දෙයක් කියලා. දැනගැනීම වටිනා ආරම්භයක් කියලා. මේක මේ යහ ඒව නැත්තම් කියනවා නම් මේ සත් ආරම්භයක් කියලා දන්නේ නැහැ. ඉඳගෙන ඉන්න එක මොකක්ද දැනගන්න එක මොකක්ද කියලා හිතනවා. ඉතින් උඩාතු අල්ලන්න ගියාම පස්ස බිම ඇලෙනවා. තීනත් අල්ලන්නකෝ. ඉඳ වාඩි වෙලා ඉනකොට පස්ස බිම ඇන්නවා තේරෙනවනේ. කොහොමඩක්වත් උඩාතු අල්ලන්න ගියත් පස්ස තමයි බිම ඇනෙන්නේ. වාඩි වෙනකොට පස්ස තමයි බිම ඇනෙන්නේ. එනිසා අනිත් දවසේ ඔය ප්‍රශ්නයක් කියන විදිහට මම වාඩි වුණා. මම වාඩි වුණාට පස්සේ මම වාඩිලා ඉන්න බව මෙන්න මේකෙන් මම දැනගත්තා. මම හිටගෙන ඉන්නේ වෙනවා. ඉඳගෙන ඉන්න බව දන්නේ මේකෙන් කියලා ඒ කාරණා ටික ලියන්නේ ඒක තමයි භාවනා කියන්නේ. ඒක වාර්තා කිරීම ලොකු ආරම්භයක් ලොකු මංගලාවතරණයක් ලොකු දොරට වැඩිමක් කියලා දන්නවනම් ඒ කෙනාට දියුණුව කියන්නේ භාවනා කරන ලබන දියුණුව නෙමෙයි මේ මතය වෙනස් වීම. සම්මා දිට්ඨියට දමා ගැනීම. සම්මා සංකප්පය ඇති කරලා දෙනවා. ඒක කතා කරන්නේ නැතුව හිටියොත් කරන්න දෙයක් නැහැ. උපදේශපන්ති පැහැදිලිවම කියනවා වාඩි වෙලා සමමිතිකව සම්බරව සැහැල්ලු කරලා ඒකේ ඉන්න පුළුවන් නම් ධෛර්ය වීම පිණිස මම තමාලට මෙහෙම කියනවා. පරියංකේ ඉඳගෙන හෝ පුටුවක හෝ භාවනා කොටේක හෝ වාඩි විලා හොඳට සහැල්ලු කරලා ඇත්තක වහගෙන මම දැන් ඉඳගෙන ඉන්නවා කියන එක පෑයම පවත්වන්න පුළුවන් නම් රහත්. එච්චර. වෙන මොකක්වත් ඕනේ නැහැ. මේ මොනම භාවනා කමටහක්වත් ඕනේ නැහැ. ඉන්න බැරි නිසා තමයි ඊට ඩී සියුම් ආනාපානකෙන් බලනොත් මේකෙන් තමයි පටන් ගන්න. ඒක liverලා හොඳට මතක තියානින්න. තව දවස් දෙක තුනක් කරනකොට තේරෙයි. ආනාපානිය ඇල්ලුවත් ඒක ගෙවුනට පස්සේ ආයෙත් ඇවිල්ලා දැනගන්න තියෙන ඉඳගෙන ඉන්න එක තමයි. එනිසා ඉඳගෙන ඉන්න භාවනා පිළිබඳ දීලා තියෙන උපදේශවල අන්තිම වාක්‍ය තුනක් කියනවා. ඉඳ ගන්නකොටම ආනාපානිය නොවැටුණත් ඉඳගෙන ඉන්න බව දන්නවනම් ආනාපාන හොයන්න යන්න එපා. එතකොට නිින්ද ගිය බබා නිදි කියලා හරින්න අවදි කිරෝ වගේ වැඩක් වෙන්නේ. ඒ නිසා පටන් ගන්නෙත් කයෙන් ආනපනේ හරහා ගිහිල්ලා ආයෙ එන්නෙත් කායටම තමයි. ඒ නිසා මේ මුල් වර්ධින් දකින්න අවස්ථාව හෝ පසු දකින්න අවස්ථාවේදී මේකේ තියෙන්නේ මොකද්ද දන්නවද? තමන්ගේ කායට තමන් තුළ තියෙන වෛරය. ඒක නිවන් පෙතක් බව, ඒක මධ්‍යම ප්‍රතිපදාව බව, පෙර ආත්මෙ බින්කල ලැබවූ මනුත්තස් manussත් ප්‍රතිලාභයක් බව මතක නැහැ. ඉඳගෙන ඉන්නකොට ඒකට අකමැත්ත ඒකට තියෙන ද්වේෂය නිසා අපි අනුන්ගේ දෙයක් බලනවා බලාපොරොත්තු චින්තිතයක් බලනවා රීමේ කරනවා තරක හරීම ස්වභාවික දෙයක්. Taman ඉඳගෙන ඉඳගෙන ඉන්න කය දිහා බලන්න. එහෙම කරලා බලන්න ඔය ඔය ජීවණුව කියන එකට වෙන අර්ථකථනයක් එනවා එතකොට. හොඳයි. දෙවැනි ප්‍රශ්නය තෙරුවන් සරණයි. ගරු ස්වාමින් වහන්සේ ආනාපාන සති භාවනාව ඊයේ උපදේශ වලින් පසුව සිදු කිරීමේදී පෙරදී වාර 5-6කට සීමාව තිබූ සතිමත්ව ආනාපානය බැලීම වාර 30ක් 40ක් හෝ ඊටත් වැඩිපුර අද දිනයේදී කළ හැකිය. ඒ සිත පිටතට ගොස් නැවත පැමිණෙන විට පිට ගිය බව සතිමත්ව බැලීමට සූදානම්ව සිටීමෙනි. එහෙත් පෙරදී පැයක් පමණ පරයන්කේ සිටීම අපහසුාවක් නොවුවද දැන් පැය භාගයක් පමණ නැගිට යාමට සිටේ. අලස බවක් ඇතිවේ. උපදෙස් පතමි. ඔබ වහන්සේට නිර්වාණ සුවය සහ දීර්ඝායුෂ පතමි. ඔය කියන්නේ මතුවෙන අලසි බවට තමයි විරාගය කියලා කියන්නේ. එපා වෙන ගතිය. සංධාරයට රාගේ බලපාන්නේ භාවනාදී විරාගේ මතුවෙනවා. ඉතින් විරාගයටත් එපා කියොත් එimhe ඉතින් අපිට උගුරේ හිර වෙනවා භාවනාව. ඒක මතක තියාගන්න මේ මතුවෙන එපාවියම භාවනාවේ ප්‍රතිඵලයක්. අපි තණ්හාව නිසානේ මේ සංසාරට බැඳෙන්නේ. බුදුරජාණන්සේ පෙන්නකොට පැය භාගෙන් මං කරලා පෙන්නන ඕම් බලපන් අරමුණට දාපු ගමන් එපාවීම එනවා. ඒකට ඒකට අර ඔය ලියුමෙල නැහකට තිබුණ විදිහට මේකට ලෑස්තිලා ගියන සමට පිට ගිය අර හිත ගිය පිට ගිය වෙලාවේ නැවත එන එක බලන්න ඕන කියන හැඟීමෙන් ගියාට පස්සේ ආනපන පහක් අය කරපක 20ක් කරන්න පුළුවන් වගේ ඔය කම්මැලිකමත් එනවා ඒක බහන හරි ගියාට පස්සේ ඉන්නේ කියලා ඔකට ලෑස්තිලා යන්නේ ඒකටත් ඔය උත්තරම තමයි. එතකොට මේ කය හෝ ආනපනිකෙන් රූප ආරමණයක් නෙමෙයි ඒක අරූප දෙයක්. ඒ කම්මැලිකම භාවනා ප්‍රතිපලයක්. ඒකට වෛර කිරීම අසත්පුරුෂකමක්. ඒක ලෑස්තිලා ගියොත් සත්‍ය ධර්මයේ සත්පුරුෂකමක් එනවා. එතකොට ඒ කම්මැලිකම හරහා යන්න පුළුවන්. ඒකටත් ඕන කරලා තියෙන ලියුමේ සඳහන් කරලා තියෙන ඒකටත් ලෑස්තිලා යන්න. ඒක හරියට මේ බෝහින් ලෙඩක් තියෙන තැනකට එන්නතක් කරයි යනවා. එන්නත අරගත්තට පස්සේ ලෙඩේ ඉන්නේ නැහැ. එන්නත නැති කට්ටියට ඉන්නකම් බයයි මේක දැන් බෝවේ බෝවේ බෝවේ කියන නමුත් Tamange ඇති ප්‍රතිදේහ තියෙනවා නම් එන්නත මාර්ගෙන් අනික් කට්ටිය බලනකොට මේ බය නැහැ. නිසා මුළු භාවනා ජීවිතේම එක පැත්තකින් කියන්න පුළුවන් වෙන ඕන දෙයකට ලෑස්තිලා යන මනුස්සයාට මොනම අමලියක්වත් වෙන්නේ නැහැ. මන්ට අරක දේ නොවියයි මේක විය යුතුයි කියලා හිතාන යන මනුස්සයාට ලෝකේ තියෙන කරදර ලන්දේ තියෙන කුරු පාරට ඇදලා දැම්මා වගේ භාවනා ජීවිතේ හරිම කොහොල් කටු කොහොල් සහිතයි. ඕන දෙයකට ලෑස්තිලා යන මනුස්සයාට භාවනා ජීවිතේ එච්චර කටු කොහොල් නැහැ. ඒ නිසා මේ ඔය පේන පැය භාග්‍ය විතර එන ඒ කම්මැලි ගතිය ඒ නීරස ගතිය විරාගයේ බව තේරුම් ගන්න. රාගයේ අනිපැත්ත බව තේරුම් ගන්න. ඒකටත් ලෑස්තිලා යන්න. එතකොට පෙනෙයි ලොකු වෙනසක් තමන්ගේ පෞරුෂත්වයේ තුල. ඊළඟ ප්‍රශ්නය ගෞරවනීය ස්වාමින් වහන්ස මම ඊතා කෙටි කාලයක සිට නිස්සරණ වනය තුලින්ම භාවනාවට යොමු වූ අයෙක් මේ. සක්මනේදී පියවර 4ක් 5ක් පමණ වම දකුණ ලෙස සිතමින් ගමන් කළ විට සිත වෙනත් අරමුණු කරා යයි. තවත් පියවර කීපයක් තුලදී සිත පිට ගියා සිත පිට ගියායයි මෙනෙහි කරන විට නැවතත් පතුල් කෙරෙහි සතිය පිහිටුවමි. පිළිවලින් විලුඹ මැද කොටස පා ඇඟිලි දක්වා වැලිවල ස්පර්ශවන ආයුරු සතිය පිහිටුවමි. පර්යංකයේදී සක්මණින් පසුව පර්යංකයට යොමු වෙමි. පළමුව බුදුරදුන්ගේ ගුණ සිහි කොට විනාඩි දෙකක් තුනක් බුද්ධානුස්සතිය වඩමි. පසුව හුස්ම රැලි නාසය තුලින් ඇතුල්වන පිටවන ආකාරයට සතිය පිහිටුවමි. මද වේලාවකින් පාදවල කලවා ඇතුළු පහළ කොටස් හා අත් නොදැනී යන තත්වයක් අත්විඳිමි. එවිට ඒ తත්වය මත සතිය පිහිටුවමි. තවත් විටක මාගේ අත් ඉදිමී ඇති අයුරක් අත්දකිමි. විටක ශරීරය පැද්දෙන ගතියකට පත්වේ. එවිට ඒ අවස්ථාවට සතිය යොදා සිටිමි. එහෙත් ඒ අයුරින් මිනිත්තු 15ක් පමණ යන විට ශරීරයට මහත් අපහසුතාවයක් දැනේ. එවිට මටත් නොදැනී දැස් ඇරුණි. මේ ආකාරයෙන් තවත් වැඩි කාලයක් සතිය තුල සිත යෙදවීමට ඔබ වහන්සේගේ උපදෙස් පතමි. ඔබ වහන්සේට මේ ආත්ම භාවයේදීම නිර්වාණය අවබෝධ වේවා. කෙනෙක් සාදු කියලාවත් කියන්නේ. කවුරුහරි මැරිච්චාම කමන්නේ නිර්වාණ අවබෝධය වගේම අඩු ගන්න අනේ සාදු කියලා කියන මේකේ 80කටත් වැඩි පිරිස. උච්චර වටිනා අදහසක් තියෙන නිකමටවත් නිකන් නිකමට සාදු කියන්නේ නැහැ. මොකද බඩගිනි මේ බඩ පිරිච්ච නිසා ඇති වෙන නිින්ද වගේ එකක්. ඒ සත් මේ කාරණා දෙකක් මතක් කරන්න තියෙනවා. එකක් තමයි මේ කායික අපහසුතාව ඇති නිසා ඇස ඇරුණට සතිය කැඩෙන්න ඕනේ නැහැ. ආයෙත් උන වහගෙන සතිය තියෙන බව බලන්නත් පුළුවන්. ඇත්ත ඒක අරගෙනත් බලන්න පුළුවන්. ඇත්ත ඒක වහගෙන මේ කායික අපහසුතාවයක් නිසා මට දන්නේම නැතුව ඇස ඇරුණා. ඒකට අපිට තියෙන සතිය කැඩුණා, සමාධිය කැඩුණා, භාවනා කැඩුණා කියලා. නෑ අනිවාර්ය නෑ. අර ඉස්සලා ලියුම ලියපෙකනාගේ අනුග්‍රහය වගේ මෙයාටත් ලැබිලා තියෙනවා හිත පිට ගියාම මම මෙනේ කරලා ගන්න පුළුවන්. ඉතින් ඇස් ඇරුණට පස්සෙත් සතියට එක ඇහැලා හැප්පෙනවා. ඇස් ඇරලා බැලුවොත් වින අරමුණක සතිය තියෙනවා. අන්නේ විදිහට එයා යන යන තැනට ටෝච් එක ගහගා බලන්න ගත්තොත් මිනිහා කොහි ගියත් අපිට කමන්නේ යන තැනට ටෝච් එක ගහලා බලන එකයි තියෙන්නේ. සතිය ආලෝකය යොමු කරන්න මුත් වෙන්නේ. දෙක ලිපි සම්බන්ධ තොරතුරු බලනකොට ඒක වෙලාවකට මේ ඇඟ නිකන් මඩපුවක් ඉඩියක් වගේ මේ පුදුමාකාර වේදනාවක් එනවා. ඒ වේදනාව දුක් වේදනාව කියලා නෙවෙයි බුදුරජාණන්සේක නමක් දානෝ දෝමනස් කියේ. දෝමනස් කියන්නේ මනසෙන් හදාගත් එකක්. දුක් වේදනාව කියලා කියන්නේ කයේ හටගත්ත දේ. දෝමනස්සය අර එකම අරමුණක ඉඳ අපි කොහොමඩක්වත් කැමති නැහැ. අපිට ඕනේ අරමුණු මාරු කරන්න, ඉරියව් මාරු කරන්න. ඒක තමයි කාම ගුණ කියන්නේ. ඉතින් ඒක තමයි අපි gedara හදාන තියෙන්නේ. gedara ඉතින් රූපණං, සද්දණං, ගන්ධණං, රසණං, පහසණං, කොට්ටණං, මෙට්ටණං, පුටුණං, ඇඳණං ඕන එක මාරු කරන්න පුළුවන්. ඒක තමයි බුදුරජාණන් කියන්නේ ওই දුක්ඛ සත්‍ය අවබෝධ කරන්න බැරි ඉරියව් මාරු කරන නිසා. ඉරියව් මාරු නොකර හිටියොත් ඔන්න දුක්ඛ සත්‍ය මතුවෙනවා. මතුවෙනකොට ශරීරය ශරීරතෝකේ ඉක්මවගෙනද දුක්ඛ දෝමනස්සේ කියන හිත චෝදනා කරන්න පටන් ගන්නවා. ඉතින් යෝගාවචර ඒක දැනගත්තොත් එහෙම මේ මතුවෙන දුක්ඛ සත්‍ය අවබෝධකරනද අකමැත්තක් මේ පේන්න තියෙනවා. හිත ඒකට කරන උද්ඝෝෂණයක්. විරුද්ධ ව්‍යාපාරයක්. ඒ නිසා ඒක දෝමනස්ස වේදනාව වශයෙන් බලනද මේක මේ දරා ගන්න බැරි දෙයක්ද? නැත්නම් මේ කිඹුලා කන ඉවසන්න පුළුවන් මේ කොහිල කටුවැන්නේ කියලා තමයි ඉවසන්න බැරි කතාවක්ද තියෙන්නේ කියලා. මේ ඔක්කොගෙම කරන්නේ අපේ චිනාර එල්ලේ කඩන්නයි හදන්නේ. ඒ නිසා වෙනස් කරලා කමන්නේ. ඉරියව් වෙනස් කරලා කමන්නේ. හැබැයි මේක අඳුනගන්න මේක කේල් ගහ මේක පොල් ගහ. මේ මොකාටද මේ එන්න හදන්නේ කියලා. ඉතින් අපේ හිත භවනාට අපි දැම්මට පස්සේ ඒක මායාකාරයේ සියලු මායා දර්ශන පෙන්නලා අපිව මායා කරනවා. ඒ නිසා කායික වේදනාවක් නම් අහවල් තැන මොකද්ද කියලා කියයි. මේක දෝමනස්සය නිකන් මේ මුස්පේන්තු ගතියක්. වහින්ද ඉස්සලා නිකන් අහස අන්ධකාර කරලා තියෙන වගේ පේනවා. අන්න ඒක අඳුනා ගන්න පුළුවන් මේ දුක්ඛ මේක දෝමනස්සය කියලා. ඒ දෝමනස්ස වෙලාදී යටින් තියෙන දෝමනස්ස අනුසය වැඩ කරන හැටි. ඒක කාගේදෝ න්‍යාය පත්‍රයක් ඇතන තියෙන. මොකද ඒක තමයි දැනගන්න පුළුවන්. කායික දුක නම් තැනක් තියෙනවා. දුකේ ස්වභාවයක් තියෙනවා. දෝමනස්ස වේදනාවක් නෑ. හැම පැත්තෙම කටුබෙරේක දාලා පෙරලනවා වගේ උණ ගන්න හදනවා වගේ ඇඟ රිදිල්ලක් එනවා. මාරු කරාට කමන්නේ නැහැ. එක සැරේ මාරු කරන්න මේක දැනගෙන මාරු කරන්න. එහෙම නැත්නම් අර වගේ පාට ඇසලා අපි සලුවක සාදාලා නැගිටින්න පෙළඹෙනවා. ඒත් ප්‍රශ්නයක් නැහැ. පෙළඹුණාට පස්සේ තප්පරයක් ඉඳලා බලන්න. දැන් සතිය හැලහැප්පුණාට සතිය කැඩිලාද? ඇත්ත කරනකොට සතිය කැඩිලාද කියලා. විය යුතු නැහැ. කැඩිය යුතුම නැහැ. ආන්නේ විදිහට ඒගොල්ලෝ බෝලේ දාන හැටියට සෙල්ලම් කරන්නේ. ඒ කාරණා දෙක මතක තියාගන්න. එතකොට යම් ප්‍රමාණයකට ඉදිරියට පියවරක් තියන්න පුළුවන් හතරවෙනි ප්‍රශ්නය. ගෞරවනීය ස්වාමින් වහන්සේ වෙත ආනාපානය කරනු ලබන අතර ආනාපානය නැවතී ගිය පසු ඔහේ බලා සිටිමි. සිත වල්මත්වන බවක් අත්දකිමි. නැවත ආනාපානයේ හසුවන්නේ නැති තරම්ය. පහදා දෙනු මැන. සක්මන කරගත නොහැකිය. සතිය නොපවති. කුමක් කළ යුතුදයි පහදා දෙනු මැන. බුදු සරණයි. ඔය අපහසුකම තිබුණාට ඒකේ සිද්ධි ලිවිලා නෑ පිට යන්නේ සද්ද නිසාද බාධාවක් වෙන්නේ වේදනා නිසාද හිතවිලි නිසාද පරියන්කේදී කියලා. එහෙම කියන්නේ මම මෙන්න මේක නිසා. ඒ මොකද අපි දැන් මෙතන 80 ගණක් වාඩි වෙලා ඉන්නවනේ. වාඩි වෙලා ඉන්නකොට දැන් මගේ හිතනම් මට මේ භාවනා කරගන්න බෑ ආනපනින් ඉන්න බැටි සද්ද නිසායි කියලා මම කිව්වට මගේ ළඟම ඉන්න එක්කනා කියන්නේ වේදනාව නිසා කියන්න පුළුවන්. එයාගේ චරිත ලකුණ. මගේ චරිත ලකුණ තමයි කොහෙන් යන වේදනාව සද්දයක් හරි අරගෙන ඒකට කෙන්ජිල් ගගා ඒකට කටමින්නම් ගගා කතන්දර කිය කිය ඉන්නවා. ළඟ ඉන්න වේදනාව කියන එකට සද්ද ඇහෙන්නේ ඒ සද්ද කනකටවත් එන්නේ ඊළඟ ඉන්න එක්කනා කියදී අනේ මට සද්ද වේදනා ප්‍රශ්න නැහැ හිතවිලි තමයි ප්‍රශ්න කියලා. ඒ නිසා යానපාන දැම්මට පස්සේ අපි චෝදනා නගන එකෙන් තමයි මම කවුද කියලා අල්ලන්න පුළුවන්. නිසා චෝදනාව ඕන එකක් තියෙනවා චෝදනා කරන්න. සද්දක් තියෙනවා, වේදනක් තියෙනවා, හිතවිලිත් තියෙනවා. නමුත් අපි චෝදනා පත්‍රය එල්ල කරන්නේ කාටද කියලා බැලුවොත් අපේ හිත වැඩියෙන් ඔද්දල් වෙන තැන අපේ පෞරුෂත්වයේ ඔද්දල් වෙන තැන අහන අරහා කර්ම ශක්තිය කියන්න පුළුවන්. නැත්නම් tire පිටපස්සේ මොකද වෙන්නේ කියලා නිසා මේ ලියුපේකන කැමැතිද කියන්නේ කොනිදර්ශනයක් දෙන්න මේ ආනාපානය කරගෙන ඉනකොට වැඩියෙන්ම හිත කැඩෙන්නේ හිත පිට දුවන්නේ සද්ද වලටද වේදනාවටද හිතවිලි වලට කියලා ඒකට කමටහන් සුද්ධ කළ දෙන්න පුළුවන්. කැමැති දාත උසන්නේ ඒ ප්‍රශ්න ලියපෙකන. එව නැතු ඉතින් උත්තර දෙන්න නැත්තම් ඒකට මේ පිළිතුරු දෙන්න බෑ. සක්මන් කරනකොට ඇයි දැන් සත්‍ය පීඨේ නැතුණා කමන්නේ. ඒක පැත්තක තියන්නකෝ. මම දැන් ඉඳගෙන නෙවෙයි මම දැන් ඇවිදිනවා කියන එක තමයි වැටේනවා. වැටේනවනේ ඇත්තට ඒක තමයි සක්මන කියන්නේ. ඒ නිසා මම සක්මන ගැන භාවනා කරනකොට මේ ඕන නැති ප්‍රශ්න ඇති කරගන්නව නම් මම කියනවා පිනිපාවඩ පිට බිම්මල් කොඩියට කඩියෙක් යනවා රජෙක් වගේ ඔච්චරයි සක්මන කියන්නේ. සතිය කියන්නේ තොච්චරයි. ජීවිතේ උඩින් යන එකක් හරි පියුම් පිපෙනව හරි බලාපොරොත්තු වෙන නම් ඉවුවනම් වෙන්නේ නැහැ. පිනිපාබඩ පිට බිම්මල් කොඩියට කඩියෙක් යනවා රජෙක් වගේ. මේ ලියපෙකන කැමතිද මේ වගේ ඉඳගෙන නෙවෙයි මම දැන් ඇවිදිනවා කියන එක තරමට වැටහිමක් තියනවාද කියලා එහෙමනම් අපිට පාර හදා ගන්න පුළුවන්. ඉදිරිපත් වෙන්නේ නැත්තම් මං ඉල්ලා හිටනවා අනිත් දවසේ toy විදියටම ලියන්න අන්නේ අදාළ කාරණා ටික දාන්න නැත්නම් නඩුව රවස සාක්ෂි ටික දෙන්න නැත්නම් නඩුව අහක යනවා. පස්වෙන ප්‍රශ්නය. ගෞරවනීය ස්වාමින් වහන්සේ. මම ආනාපානය කරමි. ආශ්වාස ප්‍රශ්වාසයේ සංසිඳී ගිය පසු ඇතැම් විට කලයුත්ත කුමක්දයි නොදනී. බලා සිටිමි සිතුවිලිත් එයි. විටක නැවත ආනාපානය සෙව්වද නැත. ආනාපානයේ ආවද වැඩි වෙලා නොපවතී. කරන්නේ කුමක්දයි පහදා දෙනු මැන. මචං අපි ඊයේත් වගේම ප්‍රශ්නයක් ගත්තා නමුත් ඒ උත්තර වෙලා නැහැ ප්‍රශ්නෙත් තේරිලා නැහැ. මෙහෙම උපමානයක් මතක තියාගන්න බුදුරජාණන් වහන්සේ ඒ අංගුත්තර නිකායේ එකක නිපාතේ සඳහන් කරනවා සනාරම්මන වර්ගයේ ආරම් ධනාරම්මනා භික්කවේ උපද්දති පාපක අකුසල ධම්මා නෝ අනාරම්මන තස්මින් යේව ආරම්මනේ පහිනේ තං අකුසලම් පජහති ලිහිතට කෙලෙස් උපදින තාක් උපදිනේ අරමුණක් ඇතුව නැතුව නෙවෙයි යම් අරමුණක් තිබිලා ගෙවුනා නම් ඒ කියන්නේ ඒකට සම්බන්ධ කෙලෙස් ටික ගෙවුනා හිත ආනාපානයි කියලා කියන කෙලෙසයක් කියලා ගන්නකො ආනාපානයි කියනකොට පස්සේ හිත හිත තැනකට යනවා කෙලෙස් නැහැ ඉතින් ඉතින් ඊගාට හිත අහනවා දැන් මම මොකද කරන්න ඕනේ කියලා එසේ ආනපනේ ආයෙ දැම්මත් ඒක නැති වෙලා යනවා. ඉතින් බලන්න ඉච්චර ඉක්මනට අපිට කෙලස් නැති කරගන්න පුළුවන් නම් తాවකාලික හෝ කෙලස් නැති කිරීමේ මාර්ගය දන්නවනේ අපේ හිත කොච්චරක් ඒකට අකුල් හෙලනවාද කියලා. අපේ හිත කොච්චරක් ඒකට අරියාදු කරනවද මේ කෙලස් නැති ටිකේ ටිකක් ඉන්න බලන්න. මෙච්චර අමාරුවෙන් උපයාගත්ත මේ මේ වාහන නැතුව මේ පාර හම්බ වෙච්ච වෙලාවේදී මොකද වාහන නැත්තේ කියලා අහා ඉන්න ඕනේ ගමන යන එකයි තියෙන්නේ. ට්‍රැෆික් ජෑම් එකක් අවුත් කරගන්න බෑනේ. ඉතින් ඒ නිසා මේ තිබුණ අරමුණ ගෙවන් කිරීම කියන්නේ කෙලස් ගෙවන් කිරීමක් කියන එක දන්නේ නැති නිසා අපි මේක ඉවරුණාට පස්සේ තව කෙලෙසයක් ඉල්ලනවා. තව අරමුණක් ඉල්ලනවා. කරන්න දෙයක් ඉල්ලනවා. ඕකට තමයි කෙලස් කියන්නේ. ඒක නිසා එimhe පිරිසිදු වුණාට පස්සේ බලන්න ඒ ඇති වෙච්ච පිරිසිදුව, ඒ ඇති වෙච්ච හුද්දකලාව, ඒ ඇති වෙච්ච සාන්තිය කොච්චර වෙලා බුද්ධ විදින්න පුළුවන්ද කියලා. එතෙන්දි සැක උපදවනවායි කියලා කියන්නේ අපි ඒ තරම්ම ඒ හුදේකලාවට කැමති නැහැ විවේකයට කැමති නැහැ. ඉතින් එතකොට මේ තෑග්ගක් දුන්නට තෑග්ග බාර ගත්තේ නැති කතාවක් තමයි තියෙන්නේ. තෑග දෙනකොට ලොකු ලොකු දෙයක් කියන තෑග බාර ගන්න එක. ඒසහා හුඟ දෙනේ භාවනා කරනකොට කෙලස් මොකද්ද කෙලස් ගෙවන්නේ කොහොමද කියලා දන්නේ නැතුව මේ කරගෙන කරගෙන කරගෙන යනවා. මේකේ මේ අනක් ගුණක් එහෙම නැත්නම් ඵල විපාකයක් තේරුම් ගන්න නැතු. ඒ කෙනා සඳහයි මම මේ කියන තේරුම් ගන්න අරමුණක් තියෙන තාක්කල් හිතේ කෙලස් තියෙනවා. එහෙම අරමුණක් නැතුව පවත්වන්න පුළුවන් නම් ඒක ලොකු වටිනා පිං හිතක්. අන්න ඒක දිනු පවණු කර ගැනීමට වැඩි දිනු කර ගැනීම සඳහා ක්‍රමසහවිදි හොයන්න අනුග්‍රහ කරන්න කියලා අපි යන් ඊගා ප්‍රශ්න. ගඩු ස්වාමින් වහන්සේ පර්යංක භාවනාවේදී ඉඳගත් වේලාවේදීම සතිය තිබුණද පසුව විනාඩි කිහිපයක් යන විට සතිය නැති වී යයි. ඉන්පසුව නොදැනුවත්වම නිින්ද ගොස් තිබිනි. පසුව ආපසු ඇස් ඇර බලා භාවනා කිරීමට ඇස් වසාගත් විට පෙර තිබූ පරිදි සිත එක්තැන් කරගත නොහැක. වේදනාකාරී තත්වයක් ඇතිවේ. එවිට සක්මන් භාවනාවේ මද වේලාවක් රැඳී සිට නැවත පරයන්ක භාවනාවට ඉඳගනි. මෙම ක්‍රමය නිවැරදි දැයි පහදා දෙනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිවන් සුව පතමි. මේ සක්මන ගැන පරියන්ක ආසාදු සාදු සාදු මටත් මතකයි මටත් මතකයි. මේ සක්මන ගැන පරියන්ක මෙච්චර ලියන අඩු ගානේ පරියන්කේදී කරන මූල කර්මස්ථානේ මොකද්ද කියන තරම්වත් මේ අදාළ කරුණු ලියන්නේ සක්මන් කරනවා කියනකොට තමයි වැටහෙන්නේ මොකද්ද? Taman සක්මන් කරන්නේ ඇවිදින බව දන්න එකද වම දකුණද කියනවත් දන්නේ නැත්නම් ඉතින් අපි අඩියක් නැති පල්ලක් නැති මල්ලකට බඩු පුරවන්න හදනවා. කවදාකවත් එකතුවක් එන්නේ නැහැ. ඒ නිසා මේ කෙනා කැමැතිද මේ ඉඳගත්තාම සතිය පිහිටනවා කියලා කියන්නේ මොන අරමුණේද කියලා කියන්නේ? නැත්නම් කොහොම මොකෙ මතද අපි කතා කරන්නේ? ඒකට අපි පැහැදිලිවම උපදෙස් දීලා තියෙනවා කමඨාන් සුද්ධ කරනකොට මගේ අරමුණ මොකද්ද කියන්නේ. ඒක වැටහිච්චටි ආකාරය කියන්නේ කියලා. ඉතින් ඒක ගැන අඳහනක්වත් නැතුව කමඨාන් සුද්ධ කරන්න බෑ. පල්ල නැති මල්ලකට පුරවන්න හදනවා වගේ. මේ වෙලාව ඉදිරියපත් වෙනවා නම් කාගෙත් සුභසිද්ධිය සලකලා කරුණාකරලා මේ මූලික උපදෙස් ටික දෙන්න. එහෙම නැත්නම් කියනවා නම් ගණන් පත්‍රයක් දුන්නාට පස්සේ ගාන ලියන්නේ නැතුව වැඩ කරලා පෙන්නනවා. අංකේ ලියන්නෙත් නැහැ. ඉතින් බලන එකන දන්නේ නැහැ මේ මිනිස්සු මොකද්ද මේ කරන්නේ කියලා. අපි අහවල් ගාන කියලා ලියලා පටන් ගන්න ඉස්සලා ගාන ලියන්න බෑ. ඒකට මේ ගාන්නේ මේ සුළු කරනවා කියලා දන්නේ. ආන්නේ වගේ වෙනකොට ගණන් වල ලකුණු ලැබෙන්නේ නැහැ. ඒ නිසා මම මේ කතා කරන්නේ ආස්වාස් ප්‍රසවාසයේද ඉඳගෙන ඉන්න එකද සක්මානට වම දකුණද කියලා කියන්නේ නැතුව වැරදෙන එක අහන්න දෙයක් නැහැ. ඒ නිසා කරුණාකරලා මුලදී ගමනට හැරමිටිය වගේ මූල කර්මස්ථානෙ මෙනෙහි කරන්න. මූල කර්මස්ථානෙ මෙනෙහි කරන්න තියා මොකද්ද කියලාවත් කියන්නේ නැති වුණොත් අමාරුයි මේ ආසට ඉනිමම් බඳින්න අමාරු. කැමැතිද ඒ කියපෙක නාත උසන්න එහෙම නැත්නම් අපි යනවා ඊගා ප්‍රශ්නෙට අනිත් දවසේ ලියනකොට කරුණා කරලා මේ නිකන් වතුරුණු කරලා හරියන්නේ නැහැ කැඳ හදන්නකොට ආල් මිටක් දාන්න. නැත්නම් ආඩි හැද්දලා කැඳ හැලිය වගේ ඔක්කොම අනිත් එක නාය කැඳ හැලිය පොන්ට ගියාට ඉතුරු වෙනකොට වතුර විතරයි පැයි පැයි තියෙන නිසා තමන්ගේ අත්දැකීම පොඩ්ඩක් කමඨාන් වார்த்தාව හරහා එලි කරන්න උත්සාහ කරන්න කියලා අපි යනවා ඊගා ප්‍රශ්නට. හත්වන ප්‍රශ්නය. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ. දැනට මාස 3-4ක සිට ඔබ වහන්සේගේ මඟ පෙන්වීම යටතේ ආනාපාන සතිය සහ සක්මන් භාවනාවට යොමු වීමේ මුලදී ආනාපාන වාර එකක් දෙකක් හෝ සක්මන් පියවර කීපයකට සීමා වුවද දැන් ආනාපාන වාර වැඩි ගණනක් සහ සක්මන් මළුවේ වට දෙක තුනක් සතිමත්ව සිත පිට යාමට නොදී සිදු කළ හැකිය. භාවනාවේ දියුණුවක් සිදු වෙමින් පවතී. ගරු ස්වාමින් වහන්සේ මගේ ගැටලුව වනුයේ අසා ඇති පරිදි භාවනාවෙන් පහත් කළ යුතු ධර්මවලට අමතරව ඇති දර්ශනයෙන් පහ කළ යුතු ධර්ම පහ කිරීමට කෙසේ කළ යුතුද යන්නයි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී භව සහ නිර්වාණ සුවය ප්‍රාර්ථනා කරමි. ඔහොම කරගෙන යනකොට සාදු සාදු මට ඒක දැන් මට මතක නැතුණා. ඔහොම කරගෙන යනකොට ඊටු ටික වෙයි. ඉතින් ඒකෙදි Taman කරන දේ කරනකොට ඊටු ටික සිද්ධ වෙනවා. ඒ නිසා මේ යන්තම් මේ සත්‍ය පටන් ගන්නකොටම විශාල දේවල් වලට අනේක අපි උනන්දු ඇති කර ගැනීමට එහෙම තමයි අපි සාමාන්‍යයෙන් කරන්නේ. එහෙම කරාට භවණදී එහෙම බෑ. හේතු සම්පාදනය කළොත් ඵල ලැබෙනවා. එනිසා ආරකට කරන්නේ කොහොමද මේකට යන්නේ කරන්න බෑ. ඉතින් ඒකට මෙහෙම කියනවා ඔය මේ සත්තු මවනකොට අපි කියන්නේ දෙවියන් අතර මේවා කියලා නෙවෙයි සක්‍ර දෙවියන්ටලු මම අපේ පැත්තේ අපේ පැත්තේ කතා එහෙමයි යන්නේ. ඉතින් මානකොට මේ ඌරට දුන්නලු පොළොව ආරණ කාපහන් මී අර දුන්නලු ගුල්ලු ඉදගෙන හිටපහන් හරි මේ කියලා. ඉතින් මදුරුවා ගියාට පස්සේ කොළඹට කටුවයි මිටිය දෙන්නේ කියලා. ඉතින් මූ ගිහිල්ලා බලනකොට කටුව විතුල තියෙන මිටිය නැතිලු. ආයෙත් ගිලා සත්ත්ව දෙවියන්ට කම්ප්ලේන්ට් එකක් දැම්මලු මගේ මට ලැබෙන්න ඕනේ කටුවයි මිටියයි. මට හම්බෙලා තියෙන කටුව විතරයි. ඊට පස්සේ උඹ ගිහිල්ලා කටුව තියපන් මිටියෙන් වදී කිව්වලු. දීලා තියෙන්නේ කටුව තියපන්කෝ. වදිනා මිටියේ. ඊයක ඒක තියන්නේ නැතුව ඉතින් කටුව මිටිය අයිල්ලන්නේ ගියාට හම්බ වෙන්නේ නැහැ. දස්සන පහත අබ්බාදියා බඩ පහ වෙන්නේවත් නැහැ ඊට. මල පහ වෙන්නේවත් නැහැ. ඒ නිසා මේක අපි එමීටයක් සොලෝ එකේ යක්. ආනපානේ හරි වුණා නම් ඒක දිගේ යන්න. එතකොට ඊටොත් ටික එනවා. ඒක ඒක හරි ගියේ කෙනාට අර වගේ අදි බලාපොරොත්තු වෙනවා. හරි ගියේ නැති කෙනාට මේ පය තියාගන්නවත් බැරුව බලාපොරොත්තු සුන් වෙනවා. ඒ එතන තමයි යෝගාචර උදව් කරන්න ඕන තැන. එතෙන් තමයි යෝගාචර කොක්ක ගහන තැන. එතෙන්දී පළවෙනි බබා හම්බෙන්න හදන කාන්තාවකට කිරිම අවුර උදව් කරන්න වගේ උදව් කරනවා. මොකද එතෙන්දී බොහොම ප්‍රවේශමෙන් යාට කියලා දෙන්නේ ඔය හොඳටම ඇති. අතිරේක බලාපොරොත්තු ඇති කරන්න බෑ. ඕක දිගට කරන්න යන්න. කට්ට තියන්නකෝ. ඒකට මිටියෙන් වදී චට්ටස් ගන්නකොට. අන්තිමට මේ අඳුර ගන්න බැරි විදිහට මිනිය පොඩි කරලා දාන්න. මදුරගේ වයිෆ් කතා කරලා කියනවා බලන්න ගැව්වට කමන්නේ මිනිය අඳුර ගන්නවත් විදියක් නැන්නේ පොඩි කරලා කියේ. ඒ මිටිය සරයි ඒ තරම් ඔය අපිට පේරෙන්නේ නැතුනට ඒ නිසා දසනා පහ තබ්බා එයි භාවනා පහ තබ්බා කරගන්න එතකොට හරියට. අවසන් ප්‍රශ්නය. ගරු ස්වාමින් වහන්සේ සක්කාය දිට්ඨිය පැහැදිලි කර දෙනමෙන් ඊතා කරුණාවෙන් ඉල්ලමි. තවද යෝනිසෝ මනසිකාර්ය සහ සතියෙහි වෙනසක් තිබේද? තෙරුවන් සරණයි. ඔබ වහන්සේට ඉතා ඉක්මනින් ශාන්ත සුවය පතමි. ඒකට සාදු කිව්වට උත්තර දෙන්නේ නැහැ. ඔයාලට ඒවා තෝරන්න ප්‍රශ්න සංවිධානය කරන ටිකේ වැරදි වැඩ. ওই ප්‍රශ්න දාන්න එපා. ඔය අපි මූලධර්ම තෝරන්න නෙවෙයි මෙතන අපි එකතු වෙන්නේ. භාවනා කරනකොට මොකද්ද වෙන්නේ කියලා තියේදී අල්ලපු gedara ප්‍රශ්නයි, ජාත්‍යන්තර ප්‍රශ්නයි මෙහෙට ගේන්න එපා. ඒකට නෙවෙයි මේක ධර්ම සාකච්ඡාවක් නෙවෙයි මේ පැත්තේ ධර්ම සාකච්ඡාවක් නෙවෙයි අපිට කොහොමද මේ කෙනා හරි කියනවනම් මේ සක්කාය දිට්ඨිය කියන එකමයි භාවනාවට මේව අදාළ වෙන්නේ කියලා මම උත්තර දෙනවා. ඔය වගේ අහන්න පටන් ගත්තොත් කොච්චර දේවල් තියෙනවද කියලා ඉවර කරන්න බෑනේ. පෑන් තියෙනවා පොත් තියෙනවා ලියද හැකි ඕන දානක හරි මේක කොහොමද ඒක කොහොමද මේ කොහොමද කිය අහගෙන ඉඳ ගියාම මේ මොද ලේන වර්ගයකින් හින්දට අඳනවා. එහෙම තමයි භාවනා කරන්නේ මොකද්ද? ඒ භාවනා කරන වැටෙන්නේ කොහොමද? ඒකට කොහොමද මේ සක්කායwidetilde දැනීම නොදැනීම හේතු වෙන්නේ? ඒකට කොහොමද මේ මානසිකාරිතා සතිය බලපාන්නේ කියලා Tamange අත්දැකීම කියනවනම් ඒක දිගේ කියතයි. එහෙම නැතුව අර මේ දෙමළ පත්‍රය හම්බෙන්න නිසා ඔෆිස් එක පත්‍ර ඔක්කොම ගේන නිසා නිකන් ඉන්නකොට දෙමළ පත්‍රෙත් කියනවා වගේ ප්‍රශ්න අහනවා. නිකන් දෙනවා නම් දෙමළ පත්‍රේ හරි කියවනවා. ඒකට නිසන්වනේ හදලා තියෙන්නේ. ඉතරන ඇති මේ දුක්ඛ තේරෙන දුකෙන් ගැලවෙන්න කටයුතු කරන එක නහට මේ භාවනා ක්‍රමයක් කියලා දෙන්න මිසක් ඒ මූල ධර්ම කරන්න නෙවෙයි එකක් කණ දෙක මම දන්නෙත් නෑ ඕවා ඕ කිව්වට මේ මාතෘකාවල මගේ නෑ මම දන්නේ මේ අටුව තියෙනකොට මිටියෙන් වදින එක টොප් එකට තියෙනවා ඒ නිසා මම මේ තදබල විදියට අනතුරු අඟවනවා වැඩමුළු නායකත්වයට ඔය වගේ ප්‍රශ්න දාන්න එපා එයාට කතා කරලා කියන්නේ මූලධර්ම මේ කමඨාන් සුද්ධ කිරීමේ වார்த்தාවේ තමන්ගේ අරමුණ මොකද්ද මෙනෙහි කිරුවේ කොහොමද වැටුනේ කොහොමද කියලා නෑනේ ලොකු කුණු බාල්දියක් ගෙනත් යන්න හැබැයි කියලා දෙන්න නෑ විසි කරන්න ප්‍රශ්න විසි කරන්නයි කියලා කියනවා නැත්නම් මම මම ප්‍රශ්න විසි කරන ගමන් වැඩමුළු සංවිධානයටත් පොඩි ටොක්කක් අයිති ස්වාමීන් වහන්සේ සමාවෙන්න ඕනේ ඒක මේ අනෝ මගේ වැරද්ද නෙමෙයි මගේ මේ මේක අන්තිමට තිබ්බෙත් ඒකයි මේක ලියපු කෙනාව හොයාගන්න හම්බුනේත් නෑ මං දැනගත්ත ස්වාමීන් වහන්සේ බනින බව ඒ නිසා තිබ්බා අනෝත් අල්ලගෙන ඔය කීයට එක්කනත් අල්ලන ලියපු එකත් අන්න අම ගහලා දාන්නයි දැන් කට්ටිය දැනගනි මේ කොයි වගේ ප්‍රශ්නද කට්ටිය නේ ඔය කියන එක නම් දැනගන්න ස්වාමීන් වහන්සේ මේ නමක් නැති නිසා ස්වාමීන් වහන්සේ ඒ නම ලියනවා කවුරක්වත් නම ලියන්න එපා හොයන්න බෑනේ එතකොට කවුද කියලා. දැන් කියන්නේ මේ ප්‍රශ්නේ ලිපේකන කන්නකල මාව හම්බෙන්න. ඒ ප්‍රශ්න පැත්තකට තියන්න. ඒක ලියන්න මේ ප්‍රශ්න සභාවට ඉදිරිපත් වෙච්ච ඉන්නේ ප්‍රශ්න තියෙනවා. කවුරු හරි එහෙම තියෙනවනම් මාව පොඩ්ඩක් හම්බෙන්න. හැබැයි ඒකේන බලලා කිව්වොත් මේකේන ඊර්ෂියාට ප්‍රශ්න අයින් කරලා තියෙන්නේ මම ඇත්තටම අත්දැකීම් සාහිත්‍ය ලියලා තියෙනවා කියලා එදාට වෙනමම නඩුවක්. එනිසා වැඩමුළු සංවිධානයේ සෑහෙන වගකීම් බහරයක් කරනවා ඒ අයින් කරන හේතුවක් තියෙනවා. ඒක හොඳට කියවලා බලලා එතකොට වැඩමුළු සංවිධානයේට එනවනේ ඒ කමටහන ඉබේම සුද්ධ වෙනවනේ මේ ප්‍රශ්න තීරීම හරහා එතකොට අපි අතර තියෙන වගකීම් බෙදලා ඒක පුදුමාකාර විදියට මේ දැනුම් සම්භාරයක් ලබා දෙන වැඩක් ඕක ඒ නිසා ඒක බොහොම ගෞරවයෙන් කරන්න ඕනේ කාගවත් අයිතිවාසිකම් කවට පාවා දෙන්න අයිතියක් නැහැ හරි කියලා දෙන්න ඕනේ අපි ගත්තේ මෙන්න මේ මාතුකාවකින් පිට තියෙන නිසා එයා කිව්වේ නෑ නෑ මේ බණ මෙහෙම මෙහෙම කියලා ආයෙන සමා වෙන්න මං එන හිට දාන්නම් කියලා ඒ දෙන කිසිම උත්තරයක් වගකීමෙන් තොරව කරන්න එපා. එතකොට අපිට ලොකු වගවීමක් එනවා. ඒක ලොකු වටින දෙයක්. හොඳයි අපි විනාඩි 10ක 15ක කාලයක් වැඩිපුර තියෙනවා. කල්තබල්ලද ප්‍රශ්නයක් මත හෝ වෙන්නේ නැත්නම් සභාවට අවස්ථාව හැටියට ප්‍රශ්න ඉදිරිපත් කරන්න තියෙනවනම් අපි සාකච්ඡාවක නාමයෙන් ඉල්ලා හිටිමු. මේ වෙලාව ගන්න. එහෙම නැත්නම් අපි විනාඩි 15ත් ඊගාට කරන්න තියෙන සක්මන් භාවනාවට බැඳ ගන්නයි බලාපොරොත්තු වෙන්නේ. හොඳයි. වෙන විශේෂ ප්‍රශ්නයක් නැත්නම් මේක මේ ආනාපානසතිය ගැන කියවෙන ප්‍රශ්නයක් මේ ආනාපානසතිය දැන් අර ගිරිමානන්ද සූත්‍රයේ තියෙන්නේ මේ දස සංඥා වැඩුවට පස්සේ නේද ආනාපානසතිය වඩන්න තියෙන්නේ මේ බුදුහාමුදුරුවෝ දේශනා කළා තියෙන්නේ මේ දස සංඥාවල මේ අනිත්‍ය සංඥා අනත් සංඥා මේ විදිහට ඇවිල්ලා ඊට පස්සේ ඒ සංඥා වැඩපස් වැඩුවට පස්සේ කෙලින්ම මේ ආනාපාන සතිය ඉබේ එනවා කියලා නේද මේ ආනාපාන සතිය වැටෙන්නේ නැති අයින්ට මම කතා කරන එකට වැටෙනවද නැද්ද ආනාපාන ආනාපානි කරනකොට මම ආනාපානි කරන බව දන්නවා ආනාපානසති වැටෙන්නේ නැති අය ඉන්නවනේ සමහර නෑ නෑ ඒ කට්ටියට මම එයත් එක්ක කතා කරන්න අපි පෙරක දෝරු ඕනේ නෑ මේ වැඩේට නෑ hina වෙන්න එපා මම කිසිසේත්ම මේ අපි ගණ ගෙනල්ලා තියාන මම මේ පුද්ගලයා වශයෙන් ඇවිල්ලා කතා කරන්නේ කාගවත් ප්‍රශ්න අහන්න දෙන්න එපා ඒක තමයි අපි කරන බලයනක අපරාධය Tamanට අදාළ දේ කතා කරන්නේ කවුරු වෙනින්ද කතා කරන්නේ ඒ ඌ අහන්න නෙමෙයි භාවනාවට එන්නේ ඔය කට්ටිය භාවනාවට කවදාකවත් දියුණු වෙන්නේ නැහැ මොකද ඔය කුණු කන්දල් අරගෙන එනවා ඒක අරගෙන යනවා භාවනා කරාද ආනපන සති වල කරාද නෑ ඉන්නේ ඒව කතා කරන්න එපා ඒව මේ මේ රෙසිඩෙන්ෂල් රිට්‍රීට් එකක් කියලා කියන්නේ අල්ලපු ගෙදර ප්‍රශ්න විසඳන වෙලාව නෙවෙයිනේ Tamanට අදාළ දේ කතා කරන්නේ නැතුව කොහොද විපස්සනාවක් වෙන්නේ ඒක තමයි මම කියන්නේ කොච්චර පැරණි කෙනෙක්ද ඔය කතා කරන්නේ. මේක පටන් ගත්ත දාන්දලා රිට්‍රීට් වලට එනවා. වැඩක් වෙන්නේ නැහැ. වැඩක් එන්නේ නැහැ. මොකටද මට ඉවන්න ඒ කතා කරන මිනිහා මට දෙන්න කොහොම ගෙඩිය පිටින් ඉන්නේ තම ජීවහඳුරු. මොකටද ඒ කොන්තරත් බාරගන්නේ? අවුවෙච්චිනන ඌට කන පැනින්න ගහනවාගේ පිසියෙකුට අහන ප්‍රශ්න අහනවට මං. මේ පිසියෝ තමයි ඔය වාරගන්නේ. කරුණා කරලා දන්නේ නැහැ කියලා නිකන් එන්නේ. එයාට නිර්මානන්ද සූත්‍රය තියෙන අහගන්න කියන්නේ. තමන්ට භාවනා කරනකොට පැටේනවාද කියන ඉවරනේ කතාව. ඔය තරම් සරල දෙයක්වත් තේරෙන්නේ නැතු මොන කමට අසුද්ධ කිරිල්ලද. ඕන කෙනෙකුට තියෙනවා ප්‍රශ්නය අදාළ කෙනාට යොමු කරන්න මොකද පෙරක දෝරුව අපිට. දැන් මේ ඔක්කොම මූණට මූණ දාලා ඉන්න වෙලාවන්නේ. මෙතන කාට හරි තියෙනවා නම් ප්‍රශ්නයක් කන බන පෙන්නේ නැත්තම් එයාට කතා කරන්න කියන්නේ. මම මේ සරුවඥ වෙලා නෙවෙයි කතා කරන්නේ. නමුත් මම මේ කතා කරන දේ එල්ලේ මන් දන්නවා. කිසිම කෙනෙක් කිසිම කෙනෙක් වෙනුවෙන් කතා කරන්න එපා. කිසිම කෙනෙක් කිසිම කෙනෙක් වෙනුවෙන් ප්‍රශ්න විසඳන්නත් එපා රිට්‍රීට් එකේ ඉන්නකම්. ඒ වයින් තමයි මේ ඔළුව නරක වෙන්නේ. මෙහි විතරක් ඒක නැහැ. දෙන්නෙම නෑ. එහෙනම් ඇදලා ගහන්නේ රිට්‍රීට් ඕගනයිසර්ට. අපි කියලා පටන් ගන්නෙ එයා වග වෙනවා. එයා වග වෙනවා ප්‍රශ්නයක් තියෙනවා කියන්නේ මේ කවුරුත් මොකටද කවුරුත් ගැන කතා කරන්නේ. ඒකයි යථාභූත ඥානෙ තියා බුදුරජාණන් වහන්සේට විශ්ඳන්න බෑ ප්‍රශ්නේ. ඒ මොනවාක්වත් දන්නේ නැති කට්ටිය තමයි අනුන්ගේ ප්‍රශ්න විශ්ඳන්න යන්නේ. මම ප්‍රශ්නේ අහනව නැවතත් ගෞරවයේ විදිහේ ප්‍රශ්න ආපු තමන් භාවනා කරනකොට ආනාපාන වැටෙනවද සන්නස මම නම් අර මුලින් ඉඳලම කරලා ඉච්චරයි ඒක කරලා නැහැ ඈ මට ආනාපාන සමන් පිම්බීම හැකිලිම කරලා මොකක් හරි ඒ කරන දේ වැටහෙනවා ඒක අපිට කියන්න නොවැටෙන එක නයි ප්‍රශ්න අහන්න බුදුහාමසෝ ගියේ නැහැ ඒකෙනත් එක්ක කතා කරන්න ඕන අර කිරි හොඳාගේ ගෑනිට උණ හැදුනා හැදුනාට පස්සේ ඉතින් වෙද මහත්තයා කාට පස්සේ කිව්වලු මේ නාඩි බලන්න ඕනේ. ඒගොල්ලෝ නෝනගෙන අතල්ලන්න දෙන්න බෑ කිව්වා. අයන ඔයා නෝනගේ අතල්ලන්න මම ඔයාගේ අතල්ලගෙන නාඩි බලන්නම් කිව්වා. ඒකලලිවලු කිරි හොඳා කියලා. ඊ වගේ තමයි ඕගොල්ලෝ කරන්නේම අදාළ නැති මං කියන්නේ මේවට කට කතා කියලා. මං කියන්නේ මේවට කේලම් කියලා. මම මේවට කියන්නේ සම්පප්පලාප කියලා. ඉන්න එපා. අහන්න එපා. අදාළ දෙයක් කතා කරා. මම මේක නැවතත් කියනවා මේ සභාවට කිසි කෙනෙකුගේ කමටහන් කිසි කෙනෙක් සුද්ධ කරන්නත් එපා. කිසි කෙනෙකුගේ අත්දැකීමක් මේ ඉදිරිපත් කරන්නත් එපා. ඒ ඒක අපි ඒක අපි ඒකට වෙනම වේදිකාව සකස් මෙතන තියෙන තමයි භාවනා කරන්න මතුවෙච්ච දේ. අපිට පුළුවන් ප්‍රමාණයකට කියන්නේ අපදානින සම්පායති. තමන්ගේ චර්යාවෙන් උත්තර දෙන්න පුළුවන් දෙයක් විතරක් කතා කරන්න. මට උනේ මෙහෙමයි, මට උනේ නෝනේ මෙහෙමයි. නැතිව ගන්නවා. ඕකමයි අද තියෙන පෞල් ජීවිත විනාශ වෙන්න හේතුව. අනවශ්‍ය අදාළ නැති දේවල් අරගෙන ඒවට උත්තර දෙන්න හදනවා. වැඩන්නේ අපි මේ කොහෙදෝ තියෙනව කතා කරන. ඒකට ඕනේ අපිට මේ හම්බෙලා තියෙන වෙලාවෙ ඉතාම වැදගත්. ක්ෂණයක් ක්ෂණයක් පාස වැදගත්. අදාළ දැනෙන දෙයක් කතා කරන මිසක් කිරිමානන්ද සූත්‍රයේ මෙහෙම තියෙනවා ආනාපාන සති සූත්‍රයේ මෙහෙම තියෙනවා කායගත සති සූත්‍රයේ මෙහෙම තියෙනවා සතිපට්ඨාන සූත්‍රය මෙහෙම තියෙනවා කියන්න නෙමෙයි අපි මෙතන එකතු වෙන්නේ. Tamande වැටෙන දේ කතා කරන්නේ. පින්වත් ස්වාමීන් මේ පිම්බීම හැකිලිම භාවනාව කරන්නේ. ඇහින්නේ මයික් එකට තට්ටු කරලා බලන්න. ආ ලං ලං කරලා කතා කරන්න. පිම්බීම හැකිලිම බලන්නේ ස්වාමීන් වහන්සේ මේ මට මේ සමහරක් වෙලාවට ඒක කරනකොට දැනෙනවා මේ මේ මම පැත්තක මම ඒක මට ඒක කියන්න තේරෙන්නේ මට තේරෙන විදිහට එහෙමයි මම වෙනම සනීපෙට ඉන්නවා බෙලුන් එකක් මේ ලස්සන්ට ඇකිලෙනවා පිම්මෙනවා එහෙම දැනෙනවා ස්වාමීන් වහන්සේ මේ ඉතින් ඒ සැපේට හරි සැපයි ඉතින් මම ඒ සැපේම එහෙම ඉන්නවා හරි ආසාවෙන් එහෙම ඉන්නවා මොකද ඇඟට දැනෙන සැප සැප නිසා මේ ඒකත් මේ හැමදාම නැහැ මේ එක කලත් ඒ දවස් 3ක් 4ක් වගේ මම ගෙදරත් භාවනා කරන නිසා එහෙම දැනෙනවා මේ මට එක ප්‍රශ්නයක් ස්වාමීන් වහන්සේ ඒක හැමදාම උදේ 3:00ට නැගිලා භාවනා කරනවා ඒ එකම එකම පරිසරයත් එකම විදිහේ ගෙදර තියෙන්නේ ඒ වුණත් ඇයි අර වගේ හැමදාම දැනෙන්නේ නැත්තේ එහෙම මට මේ ආයි ස්වාමීන් වහන්සේ තව ප්‍රශ්නයක් තියෙනවා මේ අර මගේ අරමුණක් නැහැ කියන්නේ මේ පිම්බීම හැකිලිම දැනෙන්නේ නැහැ බඩක් තියනවාද කියලා දැනෙන්නෙත් නැහැ සමහරක් වෙලාවට. ඒ වුණාට හිතට මේ මේ වෙනත් අරමුණු එන්නේ අර මේ බඩ පිම්බීම හැකිලිම බලන් දැනෙන්නේ නැතුවත් හිත එක තැනක තියනවාද කියන එක එහෙම කොහොමද අරමුණක් නැතුව හිත එහෙම තියෙන්නේ කියන ප්‍රශ්නයක් තියෙනවා. ඒ කියන්නේ වෙන මුකුත්ම අරමුණ එන්නේ නැහැ. මම මොකද මම ඉන්නා. මට කියන්න දෙයක් නැහැ. ස්වාමීන් වහන්සේ වගේ මේ මේ සභාවෙ ඉන්න කට්ටියට මේ කියවන දේ තේරෙනවද? ඔය මොනවා කිව්වත් මම කියන්නේ මම දන්නේ මොකද්ද කියලා කාටවත් අහගෙන කෙනෙකුට තේරෙන්නේ නැහැ. ඒ නිසා නැවතත් ඔය කියපු එකම මේ ප්‍රශ්න දෙකක් ඇවිල්ලා ප්‍රශ්න දෙක ආයෙත් වරණ ගන්න බෑ. ස්වාමීන් වහන්සේ පිම්පීම හැකිලිම දිහා මම අරමුණු කරලා බලාගෙන ඉන්නකොට මට දැනෙනවා මේ මගේ ඇඟේ නෙමෙයි මම කියන එක වෙනම මට දැනෙනවා මේ බැලුන් එකක් පිම්බෙනවා මේ වෙනවා වෙනම දැනෙනවා. ඒ කියන්නේ මම පැත්තක ඒක වෙනම. ඒක මේ මේ වෙනම මට පෙනෙන්නේ ඒක. ඒක මේ ඉතින් එතනදී මට හරි සැපයක් දැනෙනවා. ඒ කියන්නේ ඇඟ හරි සැහැල්ලුවෙන් ඉතින් ඒක මන් පොඩ්ඩක් වින්දනයේ ඒ ආසාවෙන් ඉන්නවා. ඉතින් ඒක හැබැයි හැමදාම දැනෙන්නෙත් නෑ ස්වාමීන් වහන්සේ. ඔය එතකොට ඒ දැනෙන වෙලාවේදී සතිය Tamanට තියාගෙන අත් දකින්න දෙයක් මේ දකින්නද නැත්නම් මනෝ විකාරයක් වගේද සතිය හොඳට තියන එක සැහැල් වෙලා ස්වාමිකාස ඒක ඒක ඒක පචනෙන් කියන්න බැරි තරම් සනීපයි ඒක ඒ වෙලාවේ ඔය ඒක වර්ධනය කරන්න ඒකට ඒකේ ප්‍රශ්න තියෙන්නේ අනිත් දවසේක එන්නේ නැති එක ඒක තමයි අනිත්‍යයි කියලා කියන්නේ අපිට මේ කිසිම දෙයක් එම් වෙන්න බෑ වෙන වෙලාවක් තියෙන නැති වෙලාවක් වෙයි තියෙන වෙලාවේදී ග්‍රහචාරය හම්බ වෙච්ච වෙලාවේදී ගොඩ ගොවිය වහින වෙලාවේදී කුඹුරු ටික අහ ගන්නවා වගේ එහෙම තියෙන එක වැඩිවීම සඳහා කළ යුත්තක් කරන්නේ හැබැයි හොඳට මතක තියාගන්න මේක කල්පනාවක් නෙමෙයි ප්‍රත්‍යක්ෂයක් කියලා. එහේ ස්වාමීන් වහන්සේ. ඒක ඒකයි. ඒ කියන්නේ ඒක තමයි ස්වභාවය. ඒක නිසා ඒක වැඩි වීම සඳහා එවැනි හොඳයි සතිය තියෙනවා. සුඛ වේදනාවක් වෙනවා ඒක අපි පස්සේ විසඳගමු. මෙන්න මේ සතිය වැඩි කිරීමකට කටයුතු කරන්න ඕන. වෙන්නේ නැති වෙලාවෙ බෑ. ඒකට අපිට කතා කරන්න දෙන එන වෙලාවෙ වැඩි කර ගැනීම සඳහා කුමක් කළ යුතුද? ආන්නේ දේ කිරීමට අපි කියන සතියට අනුග්‍රහ කරනවා කියලා. ඒක නැත හැම වෙලෙම ඉන්නේ නැත්තේ මගේ මේ මේ සතිය අඩු නිසා නෑ එන පැත්ත වැඩි කරන්න හදන එක විතරයි මට කරන්න තියෙන්නේ. නොඑන පැත්ත හදන්න වෙන්නේ අපි අන්තිමටම. එන වෙලාවක් තියෙනවනේ. ආන්න ඒක වැඩි කිරීම සඳහා නැවත නැවත ඒකට ඒම සඳහා අවශ්‍ය සප්පාය කරුණු අනුග්‍රහ කරලා දෙන්න විතරයි අපි බලන්නේ. ඒ තියෙද්දිත් නොඑන පැත්තක් යමේ නොඑන පැත්ත එන්නේ අඩු වෙන්න පටන් අරගෙන. එන පැත්ත වැඩි කිරීම සඳහා අපි ප්‍රයත්න කරනකොට ඒ කියන්නේ අපිට ගොවිපළවල් තුනක් තියෙනවා නම් වඩාත්ම අස්තන්න දෙන ගොවිපළේ වහ වහ කටයුතු කරන්න ඕනේ. ඉත ලැබුණොත් මධ්‍යම කොටුපළේ අන්තිමට සවුත්තු ගොවිපළේ කටයුතු කරනවා. මේ අන්තිම ගොවිපළේයි ප්‍රතිඵල නැති කියලා අපි අහන්න යන්නේ. අපි ප්‍රතිඵල තියෙන පැත්තට පුළුවන් තරම් පොහොර දාලා ශ්‍රමයේ දාලා ආසන්න ගන්න ගමන් ඉඳ තිබුණොත් තරකේ බලනවා පස්සේ. දෙවෙනි ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ මේ අර දැන් සමරකලට බඩක් නෑම මුකුත්ම දැනෙන්නේ නෑ. නිකන් ලෑල්ලක් වගේ තමයි බඩ අයියට මට නිකන් දැනෙන්නේ එහෙමයි. මේ ඒ වුණාට මේ වෙනත් කිසිම අරමුණු එන්නේ නෑ. එහෙම මූලික මේකක් නැතුව එහෙම ඉන්න පුළුවන්ද? එතකොට සතිය තියනවා කියලාද කියන්නේ නෑ කියලාද? සතිය තියනවා. මේ සතිය තියනවා. ඒ කොහෙද කියන්නේ? පිම්බීම හැකිලෙකම දැනෙන්නෙත් නැතුව එහෙම නිකම්ම ඉන්නවා. ආහඬ මම දැන් සතියේ තියෙන බව මොකෙන්ද උරගාලා බලන්නේ මොකෙන්ද ප්‍රත්‍යක්ෂණය කරන්නේ සතියේ තියෙනවා කියන එක නිකන් කට වචනයක් විතරද මොකෙන්ද සතියේ තියෙන බව දන්නේ මේ අර වෙන ඒවා ඉන්නේ නැති නිසා ඈ වෙන මොකුත් පිට බාහිර අරමුණු වෙන්නේ නැහැ එන්නේ නැතිකම සතියට අරමුණු වෙන්නේ නැහැ නේ ඒකනේ ප්‍රශ්නේ මෙතන නමුත් දැන් Taman දන්නවනේ මමත් අහන ප්‍රශ්නේ Tamanොත් දන්නවා ඒලයි සතිය තියෙනවා. අන්නේ සතිය තියෙන බවට මොකෙන්ද මම ප්‍රත්‍යක්ෂණය කරන්නේ? මොකෙන්ද මම උරගා බලන්නේ? මොකෙන්ද මම දකින්නේ කියලා බැලුවොත් අපිට ඕන කරලා තියෙන අරමුණු තියෙන නෝ තියෙන එක නෙවෙයි. එහෙම නැත්නම් ආනපානේ පිම්බීම කියන ඇතුලේ වෙනවද පිට වෙනවද නෙවෙයි. සතියනේ අවශ්‍ය කරලා තියෙන්නේ. බලන්න මේ වගේ වෙලාවල සතිය තියෙනවා නම් අපි ඒතකොට විභාගේ පාස්. අපිට ඕනේ අරමුණක් ඇතුවද සතිය තියෙන්නේ නැතුවද කියලා. සතිය තියෙනවයි කියලා කොහොමද ප්‍රත්‍යක්ෂණය කරන්නේ? මූලික ප්‍රත්‍යක්ෂණය නැත්නම් උරගා බැලීමක් නැස්පනා අපිට කොහොමද දකින්නේ කියලා බැලුවොත් Tamange හිත වෙන දේවල් යොදවන්නේ නැහැ. මේ තියෙන දේ අත්දැකීමක්ද මේ දකින්නේ නැත්නම් හිතලුවක්ද මනෝ විකාරයක්ද නේ මනෝ විකාරයක් නෙවෙයි නම් අත්දැකීමක් නම් ඒක ඔප්පු කරන්න එකක් තියෙන්න බෑ මොකක් හරි සංඥාවක් ලක්ෂණ සතිය තියෙන බවට ලකුණ ඒක හොඳ සෞඛ්‍ය සම්පන්න දෙයක් මේකටම අවධානය යොමු කරන්න. ඔය සැක කිරීම අර තියෙන වටිනා කාලේ නාස්ති වෙනවා. තැකේ වෙනකොට විශ්වසනීයත්වයක් ඇති කරගන්න. විශ්වසනීයත්වය ගන්න කොහොමද? මට මේ සංසිද්ධිය වෙනකොට මේ මොනවාකට අරමුණු නැහැ. සතිය තියෙන බව දන්නේ කොහොමද? සමහර විටක මෙන්න මේ තුනෙන් දැන ගන්න පුළුවන්. මැරිලා නැති බව තේරෙනවා. නිින්ද ගිලා නැති බව තේරෙනවා. සීමුර්ජා වෙලා නැති බව තේරෙනවා. එතකොට හිත මේව අභ්‍යාස කරන කොහොමද දන්නේ මම මැරිලා නැද්ද කියලා? කොහොමද දන්නේ මේ නිින්ද ගිහිල්ලා හීනයක් නෙවෙයි මේ ප්‍රകൃතිය කියලා? කොහොමද දන්නේ සීමුර්ජා වෙලා නැහැ සිහිය තියෙන කියලා? ඒක තමයි නිවන කියන්නේ. මේ තුන තියෙන වෙලාවේදී ඒක දැනගන්න මම මැරිලා නැහැ. මැරිලා නැති බව දන්නවා. ඒකට ටෙස්ට් කරන්න බෑ, උපකරණ නැහැ, දෙවෙනියෙකුට කියන්න බෑ. Tamanne කරන්න පුළුවන්. මට නිින්ද ගිහිල්ලා නෙවෙයි මේ මේ අවදියෙන් කියලා ගන්න. මොකෙන්ද දන්නේ? මට ක්ලාන්ත වෙලා නැහැ. මට සීමුර්ජා වෙලා නැහැ. සීහිය තියෙනවා. අන්නේ තුනේ ඉන්නවා කියන්නේ ඉවර තමයි. ඉන් අපිට තියෙන හැම එකක්ම කෙලෙස්. ඒ වගේ ගිය වෙලාවදී ඒක අවබෝධ කරගන්න. ඒක හිතට වද්දලා දෙන්න ඕනේ. මේ ඉන්නේ අවලම්බන වෙලා. අවල් එකේ කියන්න බෑ. හැබැයි ඉන්න බව දන්න. ඒකට හිතට නන්නත්තර වෙන්න දෙන්නේ නැහැ. එල්ලෙම තියලා තියෙනවා. මොකෙන්ද ඒක බලන්න අපි ගහ ගන්න බැන ගන්න වෙලාව මැරෙල නැති බව දන්නවද නැද්ද කියලා බලන්න. ඒ ගහ බැන ගන්න ගවුනොත් සතිය තියෙනවද නැද්ද කියලා ඒකට අහු වෙනවා. එහෙම නැත්නම් බලන්න මන්ට අවදීන්ද මම ඉන්න නිින්ද කියලාද කියලා. එහෙ නැත්නම් බලන්න මම මේ සීමූර්ජා වෙලාද නැත්නම් සීයේද කියලා ඒ තුන ඕන වෙලාවක අපිට උප්පත්තියත් එක්ක හම්බෙච්ච දෙයක්. ඒකේ ඉන්නා තාක්කල් ඒ තුනට බසගත්ත තාක්කල් කෙලෙස් නැහැ. ඒක අගේ කරනවා මිසක් ආ ඒකට කොනහන් යන්න නරකයි. අගේ කිරීමක් වශයෙන් ඔන්න ඔයගේ උපමාන තුන හතරක් බලලා වෙච්ච දේ අගේ කරමින් වෙච්ච දේ සමාදන් වෙමින් වෙච්ච දේ එළඹ වාසය කරමින් ජීවත් වෙන එක තමයි අපි අනුග්‍රහ කරනවා කියන්නේ. හොඳයි අපිට පැයක විතර කාලයක් තියෙනවා සක්මන් භාවනාව සඳහා. අපි මේ ඒ සඳහා වේලාව ගන්නවා. එතකින් එතකින් අපේ ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙළ නිමාව සටහන් කරනවා. තුනට අපි නැවත මෙතන සාමූහික භාවනාවට රැස් වෙනවා. ඒ ප්‍රකාශයත් එක්කම නිමා වෙන අතර සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි කියලා මම ප්‍රාර්ථනා කරනවා